සමහරේ පැමිණිච්ච ධම්මපද ගාතාවක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාවට මාතෘකා තියා ගන්නවා. මේ සභාවේ සම්බන්ධ වෙන අයගේ මන අපේ පරිදි එක විවෘත ධර්ම සාකච්ඡාවක් බවට පත් කරගන්න. මේක තමයි අපේ චාරිත්‍රයේ අදත් අපි ඒකයි බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාවත් කරන්නේ. මුල් මාංකයේ වශයෙන් තියෙන්නේ විවස්ථාව කියවීම.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 අරුණට පළමුව අවදිව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්නි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටන ඇදුරු උවටන ගිලන් වැඩි ටික උවටන යන ආදීෙහි සුදුසු කල්ලි යෙදී ඍෂිනම් ගිලන් හීල් දංකිස සඳහා බොජුන් වලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන් ඈ නියත කිසෙයේදී පිටු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකේයිලා තැන්පත් කොට තැබිය යුතුය. පින්න පාතේ සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු ධරා කමඨහන්ගත් සිතින් નિયમિત තන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්වල අසලදී මෙත්තමඨහණින් යුතුව පිටු පිනිස හැසිර පිටු පිළිගෙන පෙරලායන කලද කමඨහන් නොවරා යුතුය. පොජුන්නල වත්සපේ ආදිවා වන්දනා ආදීන් පසු පැයක් පමණ පුරුස් බවුන්හි යෙදී පිරිවැහුම් පිරිවැසුම් නැතවොත් ඊතුරු කාලය භාවනා සඳහාම යෙදවිය යුතුය. සවස් 5ට පමණ වත්පිළිවෙත් යෙදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහල් වාදීන්ගේ සුවදුක් සොයා ඍෂිනම් ඊලම්පසකිත සාදා පිරිසිදු පැනින් දෙව් පිරිසිදු සිටින් Taman වසන කුටියට යා යුතුය.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 අන්‍යයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුයි. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මාන ධර්ම දේශනාකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයක බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහිනුවණින්ගේ විය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීම පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇතිව නැහි. එයින් මුළුමනින් ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහල කරන මඟක් වන හේයි. නියම ශ්‍රමණා කල්පය. එබඳු දේදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණා කල්පය යන මේවා නොසිබිද නැසී. එහියදී යුතු භව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කිරීමට තබා ලෝ තෙරුවන් සරණයි. හොඳයි අපි විවස්ථාව කියවන්නේ එතන ඉඳලාම එහෙනම් සම්බන්ධ වෙන්න. අංක 14 නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතවත් අනුනවසන කුටියකට නැතිය යුතුය. බුද්ධ වන්දනා පින්ඩපාත ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අන්‍යයන්ට හිරි අරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුම් මැද ඔබගේ තමාගේ ಗುಣ වත්කම් අප්පංකම් හොවා දැක්වීම ඔබට ඕන නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියම තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වේ. වැඩ කටයුතුද ඉක්මන් වේ. සිතද තැන්පත් වේ. සිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසියම් උපක්ලේශයක් පහළ වෙන විට යනුවනින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා ඒ බඳු උවදුරු මැඩලීමට සමතක විය යුතුය. බහැර පිරිසිදු ගමන් කර බහැර පිරිසිදු බව නිතර රැකගනිමි. දස ධම්මසුත, ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසකට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර හිතාගත යුතුය. සංඝයාගේ කුතු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටත් පළපුරුදු තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිළිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වර්ධක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහා නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වෙන වගද තදින් හිතට ගත යුතුය. හිත පිටත අත්‍යවශ්‍ය ගමනක් ඇතොත් එය යෝගාශ්‍රමී කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහිදීම ඔබේ සීල පරිපූර්ණ උපකාර වන බව සලකා වත්ත සම්පන්නයක වීමට උත්සාහ ගත යුතුය ප්‍රමාණයේ ඉක්ම කරන ලියුම් ගන්න දෙනද යෝගාචර தത്വෙට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අත්හැර දැමිය යුතුය සෑහළු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වාගෙන යෑමේ පහසුම ක්‍රමය හේයින් පොතපත පවා අධිකව කොට කසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම වැලකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම කතිකාවතහ මෙම ස්ථානීය කතිකාවතටද එකඟ වැඩ කෙරෑම මේ වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහිදී ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාචර දිනචරියාවයි. අපි මේ මුල් විනාඩි සල්පේ ගත්තේ යෝගාචර දිනචරියාව සඳහා එකට අපි කොහොමද 3ට 10ක් 15ක් විතර ගන්නවා. දැන් මම ආරාධනා කරනවා අපේ ධම්මපද ගාථාවෙන් ධර්ම සාකච්ඡාවට බහිමු කියලා. මෙහෙණි රබ රාජගහනුවර ගිජි ගිජි ගිජුකුළු පව අංසුකූල දරංජන්තු කිසං දමනි සන්තතං ඒකං වනස්මින් ජායන්තං තමහං භූමි බ්‍රාහමණං අන්නය පාංසුකූල දරං කිසං ධම්මනි සන්තතං වනස්මින් ඒකං ජායන්තං තං ජන්තුං අහං බ්‍රාහමණං භූමි වාචය අසුල් සිවුරු දරන වනහි උදකලා දහන කරන තැනත්තා බ්‍රාහමණයාය අර්ථ පාංශුකූල සිවුරු දරන්නා වූ සොහොන් බිම් කසලගොඩ ඈතනින් අවුලාගත් රෙදි කඩින් සකස් කොටගත් සිවුරු හැඳින් පෙරවීම කරන සිහින් වූ පිළිවෙත් පිළිම් පිළිවෙත් පිළිම්හි නියලි වෙරවැඩීම් හේතුකට කෙට්ටු නහරවැල් ඉල්ගුණු පිටතට මතුවී පිනතෙන් පෙනෙනසේ නහර වැලල්ලින් යුත් සිරුරු ඇත්තා වූ වෙනෙහි සුදකලාව පිරිසෙන් වෙන්ව වෙසෙන දහන කරන්නා වූ ඒතනත්තා මම බ්‍රාහමණයයි කියමි පාංශු කුල දරන් පාංශු අසුල් සිවුරු දරන තැත්තාය පාංශු කුල සිවුර සිවුරු හඳිට පොරවන මහණ මෙහෙණීහුය පාංශු කුල සිවුරු නම් සෝන් බිමක හෝ කසලගොඩ හෝ ඊවත දමෝ රෙදි කැවිලි අවුලාගෙන ගෙත්තම් කොට පිළියෙල කරගත් සිවුරුය කිසං සිහින් කෙට්ටු බවය පිළිවෙත් පිරීමෙහි නියලී රෑ දාවල් දැකි වෙරවැඩි නිසා ඊතා කෙට්ටු සිරුරන් යුතු බවය දමනි සන්තතං නහරවැල් ඉපිල සිටි සිරුරය නහරවැල් පිටත පෙන් මතුවී පෙනෙන සිරුරය ජයන්තං දහන කරන්නාය භාවනා කරන්නාය අප්‍රමාද වග හත්තන ගයේ විවරණය බලන්න නිදාණය අහස සිට බුදුන් වැඳ පෙරලා යාම කිසాగෞතමී මෙහෙණි රජගහනුවර ගිජිකුළු පවෙහි බුදුරදුහු විටින් විට වැඩ වෙසෙති බුදුරදුහු යම් කලක යම් තැනක වෙසෙත් නම් ඒ තැනට දෙවි බඹුහුද පැමිණ වැඳීම් පිදීම් කෙරෙති දහම් අසති දවසක පෙර යම් දසපැය ඉක්ුත්ව ගිය කල සද්දෙව් රද දෙව් පිරිස් පිරිවරා ගිජිකුළු පවුවට පැන බුදුරදුන් වැඳ දහම් අසමින් හිඳි එවෙලෙහි කිසాగෞතමී මෙහෙණි බුදුරන් දුන් වැඳීම සහ අහසින් නවුත් සංගවිඳු දෙවියන් සමග දහම් මතමින් හිඳුණු දැක නැවතුණි. බුදුරදුන් හැමවට නොගත් අහසතිටම වැඳ පෙරලා ගියාය. කිසాగවතමි මෙහෙණියගේ පැමිණීමත් අහසතිට වැඳ පෙරලා යාමත් සංගවිඳු දැක බුදුරදුන් වැසේ යසූහ. සංගවිඳු බුදුරදුන් වහන්සේ ඔබ වහන්සේ දක්නටා මෙහෙණිය කෙනෙක් අහසතිට වැඳ පෙරලා ගියාය. ඒ කවුද? ඒ කිසాగවතමි මෙහෙණියය. ඒ මෙහෙණි පොරවන්නේ අංශුකුල සිවුරුය. පිළියෙත් කිරීමේ නියරී වෙර වැඩිම නිසා සිවුර සිවුර ඊතා සිහින්ය නහරවල් පිටතට නැගී පෙනෙන සිරුරින් යුතුය මහා වනයේහි හුදකලා දහන කරන්නේ යයි වදාළහ ඒ නිමිති කොට පංසුකූල සිවුරු දරන සීනු නහරවල් ඉල්පිනු සිරුර ඇත්තාව වෙනෙහි හුදකලා දහන කරන් භාවනා කරන ඒ තනත්තා බ්‍රාහමණයයි මම කියමි වදාළ සේක මේ කවුද ඉස්ලාම් සඳහන් වෙන්නේ සර්වඥාන්සේගේ ඒ බුද්ධ කියන ඉස්සරලා නිබ්බුත පද කිව්ව කිසాగෝතමි එයාටත් ඒ භද්‍ර යවුණේ හිටපු යෝරජකම දරන සිද්ධාර්ථ ගෞතම දකින්නකොටම ඒ උපසාන්ත ස්වරූපය දක්ලා තිනවා ඒ කියන්නේ තපස් කරලා භාවනා කරලා තාම සර්වඥ වෙලා නැහැ නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සාපිතා නිබ්බුතානූල සානාරි යසායන් ඊදිසෝපති කියලා මෙවැනි පුතෙක් ඇති මවක් මොනතරම් සැනසුණු කෙනෙක් වෙන්න පුළුවන්ද මෙවැනි පුතෙක් ඇති පියෙක් මොනතරම් සැනසුණක් වෙන්න පුළුවන්ද යම් ගෙදරකට යම් ගෘහපති මේ පතිනියකට මෙවැනි ස්වාමි පුරුෂයෙක් නම් පති වෙලා ඉන්නේ එවැනි ඇත්ටි ඒකාන්තෙම නිවුනෙක් වෙයි කියලා මේ නිබ්බුත පද කියලා තියෙනවා ඒ කියන්නේ තරම්ම ප්‍රසාද හැඟීමක් කරේ බෝධිසත්ව කාලෙම තිබිලා තියෙනවා. ඊට පස්සේ අපි දකින්නේ ඔය මේ බබෙක් හම්බ වෙලා බබා සර්පයා ගහලා ද්‍රජාන්වාච ඉදිරිපිට සම්පූර්ණයෙන්ම ආත්මය හිඳිලා දුර්වල වෙලා එකම තමන්න තිබුණු මේ ලෝකෙට සම්බන්ධ වෙන්න තිබුණු හොඳ පැත්තේ සම්බන්ධ වෙන එකම වස්තු උනේ දරුවා විතරයි. ඒ ගෙදර මිනිස්සුත් දන්දල මාමලා කට්ටිය මේවා කිට්ටු වැඩි නිසා වඳ ගෑණියක් විදිහට මෙයාගේ ස්වාම ප්‍රසත් බලනකොට මෙයාටත් බයිනවලු ගෙදර මේ සැලකිල්ලක් නැතිකම. මොකද අංගපසංග නැහැ. කාන්තාවකට තිබිය යුතු පුරුෂයෙක් වශී කරන අංගපසංග නැහැ. ඉතින් ඒ නිසා සම්පූර්ණයෙන්ම නිකන් වඳ ගෑණියක් වගේ. ඉතින් කිසాగතේ කොහමරි දරුවෙක් හම්බුනාට පස්සේ මුළු ඥාති પરම්පරාවෙම අවධානය යොමු වෙන්න පටන් අරගත්තා. මේක මේ බමුණු කුලයක්, සල්ලි සල්ලි වාගේ තියෙන ධර්ම කුලයක්. ඊට පස්සේ එයාට තේරුණා මේ දරුවා තමයි පිසිඳගත දරුවා තමයි Tamange බඳභාවයක් නැති බවත් කාන්තා ශක්තිය Taman ළඟ තියෙන බවත් දුන්නේ කියලා ඒ දරුවට ප්‍රේම කරගෙන තමයි දරුවා මේ හොඳටම බහතෝරන වයසේදී අභාග්‍යයටපත් අභාවයට නෑ බුද්ධ මුල් අවුරුදු 6 ඇතුළත දුෂ්කර ක්‍රියා කාලේ ගත්තොත් එහෙම ඒක නෙවෙයි අවබෝධ කාලේ. අතන දුෂ්කර ක්‍රියා කාලේ අවසානයේ තමයි මේ ටිකෙන් ටික ටිකෙන් ටික මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගත්තේ දුෂ්කර ක්‍රියාවට ඉස්සර කාලේ තමයි කාමසුකල්ලි කාණියෝගය දුෂ්කර ක්‍රියා කාලේ තමයි අත්තිකිලමතාණියෝගය මේ දෙකම දන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාට එන්න බෑ කාමසුකල්ලි කාණියෝගෙන් එන්න බෑ කියන එක සාමාන්‍යයෙන් පැවිද්දට යන සාමාන්‍ය භාවනාවට යන කවුරුත් දන්නවා ඒක ඉඳුරම් පිනවීම පැත්තට යන්නේ කියලා නමුත් සරුවච්චන් වහන්සේගේ අර පින්වත්කම නිසා රජකුලීයක කුමාරව ඉපදුනාට පස්සේ කාමසුකල්ලි කාණියෝගේ විතරමයි සුද්ධෝදත රජු දුන්නේ දෙදෙක් මාළියක් මලකඩක් පේන්න තිබ්බේ නෑ. සමවයසය හරි ගසලා දීලා රාමේසු රාමේසුබ කියන මාළිගා හදලා දීලා මේ කුමාරයාට මේ රාජ්‍ය පාලනය පිළිබඳව රජ කෙනෙකුට අවශ්‍ය ශිල්ප දැනුම දුන්නා. ඉතින් ඒ නිසා ඒ ජීවිතේ සම්පූර්ණ පැත්තයි. කියන්නේ ජීවිතයේ සුඛභෝගේ පැත්ත විතරයි કૃතිමව මේ අනික් පැත්ත වැහුවා. ඉතින් මේක තමයි බටහිර ලෝකේ තියෙන්නේ. බටහිර ලෝකෙට ගියාම සුද්ධෝදන රජවරු තමයි රජ වෙලා ඉන්නේ. ඒගොල්ල කිසිම මේ හැදෙන කෙනෙකුට ලෙඩෙක් පෙන්වන්න තියන්නේ නැහැ. ලෙඩු ටික තේරෙම එකතු තානන් ඒ රටවල් වල ලෙඩු ගෙදර තියාගෙන අනිවාර්යයෙන්ම ඉස්පිතාලට යන්න ඕනේ. ලෙඩු තේරෙම ඉස්පිතාලට යන්න ඕනේ. ඒ මහල්ලෙක් ගෙදර තියන්න බෑ. ඒවා මහලු නිවාස තියෙන ඒවට යන්න ඕනේ. මලකඳ ගෙදෙට්ට ගිහින් පවසර ගන්න ඕනේ. අනිවාර්යයෙන් මැරුණට පස්සේ ගෙනියලා පාලරකේ තියන්නේ කැමති කෙනෙක් එතෙන් යනවා. ඒකට යනකොට හොඳ ටයිකෝට් අඳගෙන ගියා. පාටියක් දුන්නා මිනිහ තිබ්බා ගියා. ගෙදෙට්ට ගන්නවනම් ඒගොල්ලෝ ගන්නේ විස පීඨ ගෙදෙට්ට ගන්න නිසා පර්මිෂන් ගන්න ඕනේ. Tamange නෑ වුණා. පැවිද්දෙක් දැක්කොත් මූණට කියලා ගන්නවා. පැවිද්ද වෙන්නේ නැහැ. ඒ රටවල වල පැවිද්ද තිබ්බ පුදුමාකාර තරහක් තියෙන. නිසා හතර පෙර නිමිති දුරු කරලා තියෙන්නේ. මම එහි ඉන්නකොට මෙල්බන් පළවෙනි ගමනේදී තිබුණා මේ සාකච්ඡාවකට නිකන් සම්බන්ධ වුණා. කිව්වා කිසිම වෙලාවක සීටි විනාශගත කතාව පත්‍රේ දාන්න තානා. කිසි වෙලාවක මිනි මරාගත්තට පස්සේ මිනිය පත්‍රේ පෙන්වන්න තානා. පෙන්නපුවා අනිකට මැරෙන්න හිතනවා. අනිකටත් ඒ දර්ශන හොඳ නැහැ කියලා මේ පත්තරවල ඒ ටික පෙනිටි ඒ කට්ටිය ඒකේ තියෙන වටිනාකම විශේෂයෙන්ම අපේ මෙල්බන් ගිය කට්ටිය කතා කරන විදිහ මම කිව්වා ඕක මේ දෙයයන් ආසේ ලෝකෙ මෙව්වයි කියන්නේ සාක්ෂි දෙන කට්ටියගේ වැඩක්. ඉන්දියාවට ගිහිල්ලා වීදියේක බලන්න එතනම වමනේ කරලා තියෙනවා එතනම කක්ක කරලා තියෙනවා එතනම මිනිහෙක් කනවා එතනම කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා හතර පෙර නෙමෙයි මේ වටේට තියෙනවා. ස්ටේෂන් එකේ ගිහිල්ලා ඉඳගත්තාම කෝච්චි පාර ගෑනේ වැසිකිළියක්. අය මොකුත් නැහැ ස්ටේෂන් එක ගිහිල්ලා නතර කරලා තියෙන පෙට්ටියක කඳු වැහපු දවසට පා වෙනවා. එතනියම හරක එතරම්යි. වමනේ කරලා තියෙනවා එතරම්යි. මිනිහ කොඳුරට එලාගෙන බත් කනවා හොඳට ගිතලි මුතු මහත Hindu කද්ද එතරම්යි. සාමිවරු එතරම්යි. ඉතින් ඒක දකින්න පේන්නේ කිසිම දියුණුවක් නැති පරිහරයක් කිසිම මේකක් නැහැ කියලා. නමුත් මේ හංගලා මොනවද කරන්නේ අපි? හංගලා නෙමෙයි අපි කියන්නේ අර පරිසරේ මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙන්නේ පිස්සන් කොටුව විතරයි. ඉන්දියාවට වැඩි පිස්සු ටික බටහිර ලෝකේ වැඩි. ඒක හොඳටම දන්නවා. දැන් වැඩිම දිනු වෙන්නේ පිස්සන් කොටුවල ඇඳවල. මිනිස්සු ওই කාම්බෝගේ ඉඳලා වෙලා දැකපු ගමන් අර ලෙඩ වෙච්චිලාට පස්සේ ඉස්පිරිතාලේ ගිහින් දාපුවාම ලෙඩ වෙන්න ඕනේ නැහැ. පෙන්ෂන් ගියාට පස්සේ මොකද වෙන්නේ බලන්න පිටරට. ඉවරයි අර කියන කාම ලෝකේ මොකක්වත් නැහැ. මිනිහා ඩක් ගාලා කාමරයකට හිර වෙනවා. කවුරුවක්වත් නැහැ. ඔය ටෙලිවිෂන් එක බලාගත්තා පයිප් එකක් ළඟ තියාගත්තා. ඉතින් පයිප් එකට කැන්සර් එකක් එනවා. ටෙලිවිෂන් එක ඇස් දෙක තවුත් වෙනවා. ඒ පිස්සු කොමුඩුවට දානවා. අන්තිමට තමයි ভেජිටබල්. දැන් හැදෙන ලෙඩ දෙක තුනක් තියෙනවා පාකින්සන් එනවා. මොනවාද අර අර වයසට යනකොට මේ එනෙව්වා. මම හොඳ ලස්සන නන් දෙක තුනක් තියෙනවා. මතක නැති වෙනවා. එක එකනාගේ නෑ දැක්ක අනම්මනම් මොනවක්වත් නැතුව ඒව ටික තුනක් කරනවා ඊට පස්සේ ඉතින් ඔය වෙනම තියෙන ආයතන තියෙන එකට වඩා ගන්න බුද්ධිලිකව ගෙදර ගෙනල්ලා තියලා හොස්පිටාලෙ ගෙනියලා සල්ලි දෙන්න බුණා ලස්සනට වැඩපිළිවෙල යනවා. හැබැයි මේ දුක කියන එක දැකගන්න තරුණයින්ද පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක තමයි තියෙන ඉතින් සරුවචනාංශයට ওই ප්‍රශ්නේ හිර වුණා. මුල් කාලේ සුද්ධෝද රජුරන්ට අසිතාපසයිලකෝ මෙයා ගීගේ හිටියොත් රජ වෙනවා. පැන්නොත් බුදු වෙනවා. මේ සුද්ධෝද රජුලා පැන්නොත් මගේ දෝෂෙනේ. මට සැපටික පෙන්නුවා නම් අනිවාර්යයෙන්ම ලක්විතර දෙනවා අපේ પરම්පරාවේ කවුරක්වත් වෙලා නැහැ. පුළුවන් තරංගකට ගහලා තිබ්බේ ලක්විතර දෙ කරන්න තමයි. නමුත් අර ගෙනාපු ශක්තිය නිසා යෝරජකම හම්බුනාට පස්සේ තමන්ගේ ඔතොරිටි යන්න බැස පාරට. බහුවම මම දැක්කේ මොකක්වත් නෙවෙයි චරිචුරු ගන්න ලෙඩෙක් වයසක මිනිස්සෙක් මලමිනියක් එකපු ගමන් ඇහුවා චන්නට උගන්ලා තිබ්බේ නෑ පාඩම. චන්න උගන්න්නේ කාමාන්‍ය බුද්ධියේ. දැනෙන මේ මොකද්ද? නිකන් මේ ලෙඩෙක්. මොකද්ද මේ කියන්නේ? ලෙඩෙක් කියන්නේ මේ මිනිස්සු ලෙඩ වෙනවා. ඒතන මටත් ලෙඩ වෙනවද? මාත් ලෙඩ වෙනවද? ඕක ඒක දෙයක් නැහැ. ඊට පස්සේ ලෙඩ ආදියා නෙමෙයි බැලුවේ අතුලත බැලුවා මගේ ලෙඩ වෙන ස්වරූපේ නැති වෙලා නැහැ. ඊට පස්සේ කිව්වා මේ මහල්ලේ කැරමිටි අරගෙන කරත් යනකොට අයින් වෙන්න බෑ. අයින් යන්න ලොක්කා කිව්වට අයින් වෙන්න බෑ. ඇයි කියලා හුවා මේ බයට නෙමෙයි. බය නැතිකම නෙමෙයි. අයින් වෙන්න බෑ. මොකද වයසට ගිහිල්ලා. මොකද්ද වයසට යනවා කියන්නේ? මම කියන්නේ හැම කෙනාම දවසින් දවස යන්නේ. මමත් යනවානේ. ඔව්. එච්චරයි. චිපුවන් අතර නනිදාස් දැක්ක කර පිටින් අරන් යනවා මිනිහා. මිනිහ දැකපු ගමන් එහුව මේ මොකද ඒ ජීවත් වෙච්ච කෙනෙක් තමයි. ඊළඟට කාලා බලනකොට අනේ අර මනුස්සයා ඇයි හොඳයි කතාවක් නැහැ සීතල වෙලා. මටත් මේ දේ වෙනද ඔව්. අපි මේ වෙනකොට හතර පෙර නිමිති හතර එව්වා කීයකට දැකලාද බලන්න. <laughs> දැන් කවදාකවත් අපිට හීනකින් අත් හිතුණාද? <laughs> බුදුහාමුදුරුවෝ කියලා තියෙද්දි කොහොම මේ ගැන පොඩ්ඩක් බලපන් කියලා. සද්දක් බලන්නේ. බලන්න නෑ පිනක් නෑ අපිට. අපිට බලන්නේ ඔය හොඳ කේක් එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් තිබ්බම කට අරගෙන බලන්න ඉන්නවා ටික වේලාවක් ෆොටෝ එකක් එහෙම අරගෙන ඉනවා. අර ගියපාර ඊයේ පෙරදා වනේදී ආනන්දයන් කිව්වේ කැමරාවට කවදා පිපෙන මලක් අහුවෙනවා මිසක් පර වෙන මලක් කැමරාවට අහුවෙන්නේ නෑ. මොකද හදලා තියෙන්නේ මේ කාම මේ ඉදරම් පිනවීමට. ඉතින් ඒ නිසා අර ගියේ මේ රම්‍ය සුරම්‍ය සුබෝල ඉන්නකොට ඉබැනි කෙනෙකුට ඒක හිරගයක් වෙනවා. තනි තේරෙන්නේ මේක තනිකරම අවපු සම්දර්ශනයක් කියලා. ඒත් එළියට වැහලා මේක දකිනකොට සුද්ධෝදන රජුගේ පැත්තේ බලන බරපතලම විනාශ කෙරුවේ කවුද? චන්න. චන්න තමයි මේ මනුස්සයාට ඇත්ත කියලා කිව්වේ. ඉතින් ওই වගේ මේකක් තමයි මේ ලෝකේ මවන වෙලාවේදී මේ බයිබලෙත් තියෙන්නේ ආදම් සායව මවලා ඒකට ඉඳලා තියෙන්නේ පරාදීසයේ තමයි. ඒක අසල ගෙඩි තියෙනවා ඔක්කොම තියෙනවා. හැබැයි යක්ෂයා දිව්‍යනාංශ කියලා තියෙනවා මේ ගහේ ගෙඩියක් තියෙනවා. ඒ ගෙඩිය කන්න එපා. ඒ ගෙඩිය කවොත් ඔළුව නරක් වෙනවා. මේ විෂ වෙනවා. වෙන ඕනම දෙයක් කරපන් කියලා. ඉතින් අර මේ සාතන් නැයිල සර්පෙක සුරුපු වෙලා අර ඊවට මේ ගෙඩිය කැව්වා. කාපු ගමන් ඥානෙ පහළ වුණා. يعني සිද්ධාර්ථ කුමාරට මේ සතර පෙර නිමිති අවබෝධ වුණා වගේ ඥානෙ පහළ වෙච්ච ගමන් කාමේ තමයි නැග්ගේ. ඉතින් ඊට පස්සේ ඉඳලා දෙවියන් වහන්සේ අර දෙන්නම මේ මේ මොකෙන්ද ස්වර්ගයෙන් පරාදීසයෙන් තාණම් කරලා ඒගොල්ලෝ මනුස්ස ලෝකයට දාලා ancestral sin කියලා ඒ මිනිසුන්ට මූලික පවක් ආරෝපණය කළොත් දාකත් අපිට ඊට පස්සේ දියනාසගේ අනුකම්පාව ලැබෙන්නේ නැහැ. මොකද හේතුව මං එපා කියපු දේ කෙරුවයි කියලා. ඉතින් ඒ කෑමේ මොකද්ද ඥානෙ? ඥානෙ කැවට පස්සේ දෙයන්නති විරුද්ධ වීමක් උනේ. ඒ වගේම තමයි ඡන්න දුන්නේ සිද්ධාර්ථ කුමාරයාට ඥානය ලෝක ස්වභාවය. ඒක තමයි සුද්ධෝදන රජුණන්ගේ විදාල් විසාලම විනාසේ දරුවට ඇත්ත තේරුණා. වර්ෂ 29 දී. ඊට පස්සේ ගියාට පස්සේ ගියා අනික් කොනද? ඒක ඉතින් අර මේකේ තියෙන බය. ඊළ අන්තිටම ගියා නාරවල් පෑදෙනකන් ඒ කියලා. කියලා තිනවා බලනකොට හිතාගන්න බැරි තත්ත්වෙට ගියා. ඊළ දෙකේම බැලුවා ඒ කියන්නේ අපි වින්දට වැඩිය ලපත් වින්දා. අපි සාමාන්‍ය කෙනෙක් හිතාගන්න බැරි දුකක් වින්දා. දෙකම බලලා තමයි මැද මහත හොයාගත්තේ කවුරු කියලා නෙමෙයි. මේ දෙකේම එකකවත් ඉඳුරන්ට ඥානෙ වැඩෙන්නේ නැහැ, පෝෂණය වෙන්නේ නැහැ. අර පැත්තට ගියාම ඉඳුරන් සැප විඳින පැත්තට ගිහිල්ලා බාහිරෙන් බාහිරයට යනවා. දුක විඳිනකොට දුක නිසා හිතට ඉස්පාසුවක් නැහැ. මැද මහතට ගිය දවසේ තමයි දුෂ්කර ක්‍රියාවේ හැමාරේ ඊට පස්සේ උන්වහන්සේ මතක් කරා ඔයගොල්ලන්ට එච්චර දුක් විඳින්න වෙන්නේ අන්ත දෙකට යන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා ඔයක අන්තිමට බණක් තියෙන දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට විඳින තියෙන විශාල දුක්ඛන්දරාවක් අයින් කරලා ව්‍යායාම කරන්න පරිශීලන කරන්න තියෙනවා අයින් කරලා ඒක වාර්තාගත කරලා තියෙනවා. රජසප්ප නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. අන්ත දුක්ඛක්‍රිය නොකලට ප්‍රශ්නයක් නැහැ. මේ දෙක තමයි අන්ත දෙක දැනගෙන මැදමාවතේ යන්නේ කියලා. බහුන්නං වත්ත සෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා ඔය ලොකු සංස්කේ බණක් තියෙනවා ඥානරාම සංස්කේ සරුවචනාංශේ බොහෝ කොට මේ මනුස්සයන් දෙන්න තියෙන දුක් කන්දරාවක් ගොඩින්ම කපලා දැම්ම ඔය පැත්ත පරිශන කරන්න යන්න එපා මෙන්න මං කරපු ටික ඒක හංගලත් නැහැ විදපු කාමසපයත් පෙන්ලා දීලා තියෙනවා ඒ තාලෙටම පෙන්ලා තියෙනවා දුකත් පෙන්ලා දෙන නිසා ඕගොල්ලෝ මේ පැත්තේ පරිශන කරන්න හැබැයි ගියාට වැරද්දක් කියලා හිතන්නත් එපා තම තමන් කරපු කර්ම ශක්තිය වලට යනවා නමුත් ওই දෙක මැදට ගන්නයි ඥානෙ තියෙන්නේ අර අන්තිට යන මෙහාට ගන්න මේ අන්තිට යන මෙහාට ගන්න. ඉතින් මන් දන්න ධර්මයේ තමයි මගේ මේ ජීවිතයේ දැනුමේ ඔය අන්ත දෙක දන්නේ නැතුව නම් මදමාවතට එන්න බෑ. ඒක නිසා අපි අන්ත දෙක ප්‍රතික්ෂේප කරන්න බෑ. කාමසුකල්ලි කාණේට කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව මදමාවතට කදාකත් එන්නේ නෑ. තු අත්කිලමතාන යෝගේ දන්නේ නැතුව හිතලා ගන්නත් බෑ. ওই දෙකට ඉතින් දා යනවා අපි. යනකොට ගිය වෙලාවේදී මතක තියාගන්න මේක තමයි කාමසුඛලිකාණි. මේක තියෙනවා අත්කිලමතාණියෝගේ මේ දෙක වැඩි වැඩි ඉනකොට මැදදී විතරයි තපස තේරෙන්නේ. ඉතින් ඒ නිසා අර අභාගයේ සම්පන්නකමට වගේ අපේ තේරවාද සාසනේ කාමසුඛලිකාණි යෝගය ගෝ ප්‍රතික්ෂේප කරලා අත්කිලමතාණියෝගේ ටිකක් උනන්දු කරවලා පෙන්නලා තියෙනවා. එතන පොඩි බයස් පක්ෂග්‍රාහීත්වයක් පේන තියෙනවා. හැම වෙලාවෙදීම මේ ශරීරයට දුක් දෙන පැතියේ පැත්ත ටිකක් ඕනට වැඩිය ඔප කරලා පෙන්නලා තියෙනවා. කම්සප් විඳින එක හැම වෙලාවෙම නරකක් විදිහට පෙන්නනවා. නමුත් ඒක තම තමන්ගේ මට්ටමට ගන්න අපකරා පැමිණෙනවා. දෙකම පැමිණෙනවා. දෙකම පැමිණෙනකොට ඊව ප්‍රතික්ෂේප කරන්න තිබා වේලකට කර්මානුකූලව පැමිණෙන්නේ. පැමිණුණාට පස්සේ මේ දෙක බාර ගන්න හැටි, ඒකට ප්‍රතික්‍රියා කරන්න හැටි, ඒකට ප්‍රතිචාරය දක්වන හැටි අපි තේරුම් ගන්න ඕනේ එක දවසෙන් කදාකත් අපිට දැනුම ඉන්නේ. එක දවසක් ආවම බොහොම හයිය බදා ගන්න. බදාගත්ත පස්සෙ බදාගෙන ඉල්ල වැරද්ද පේනකොට පහුවෙන්දත් බදා ගන්නවා. මම ඇත්තට තදින් බදා ගන්නවා. ඊට පහුවෙන්ද එනකොටම තේරුම් ගන්නවා මේ ආලවට්ටම් දාගෙන ඉන්නේ මාව අල්ලන්න තමයි කියලා. එන්නේ එන්නේ එන්නේ ප්‍රතික්ෂේප වීම වෙනවනම් ඉච්චරයි මේ කාමසු කල්යාණ ගීව ගන්න තියෙන්නේ. බදා ගන්න එක මරණ දඬුවමකුත් නෙවෙයි. එන්නේ නැතරිනිකයි. කාමසු කල්යාණ යෝගෙම අත්තිකිලමතාන් යෝගයත් අපි කොච්චර කෙරුවක්වත් අපේ තුල පුදුමාකාර ද්වේෂයක් තියෙනවා. මේ දවස පුරාම අපි මේ අපිට වදදීමක් තමයි කරන්නේ. ඔකට තමයි දැනුම කියලා කියන්නේ. අපේ දැනුමෙන් කල්පනා කිරීමෙන් කරන්නේම අපි අපිට වද දෙන එක තමයි. සෑඩිස්ටික් කියලා ඔය බටහිර වෛද්‍ය හොයන තියෙනවා. මුළු ජීවිතේ පුරාම අපි ඉන්නේ වංචනික ධර්මයක. අපි নানা ප්‍රවිධියට අපිට වද දීලා. ඒක ප්‍රසිද්ධිය කෙරුවොත් පිස්සු. අන්තවාදී වුණොත් පිසු. හැම කෙනෙක්ම හැම වෙලාවෙදීම කරන්නේ මේ වදදී ඒක තමයි අත්කලිමතාන යෝගයෙන් වෙන්නේ. කාමසකලිකාණේ කියන්නේ ඉඳුරම් පිනවන එක. ඕකෙන් අපි නිදහස් නැහැ. මේ නිදහස් නැහැ. නමුත් අපි පෙන්නන එකෙන් පරිේශයට හේතු කාරණු පෙන්නලා මැදමාවත තෝරගන්න මධ්‍යම ප්‍රතිපදාව තෝරගන්න ওই දෙකම අවශ්‍යයි. මම මේ ළඟදිත් කිව්වේ එකයි මේ මේ අපි පැත්තේ අර හිටිය මිනිස්සෙක්ගේ කතාවක් මේ මීමැසා කියලා මනසේ කිතියා ඔය මේ මේ කොහෙද පෙරදින මැතිමිනිය මීමැසි අලනේ කරන්නේ. ඉතින් මීමැසි අලන් පැටරන් ඇවිල්ලා ගෙවල් වලටලා කතා කරගෙන ඉන්නවා. ඒකටම හැදිච්ච මිනිහේ. ඌ කියනවා නැන්දම මේ මීමැස්ස මීපැණි හදනකොට අසුචෝලිමේ මූත්‍රාලිමේ ටික ටික ගන්නවා කියලා. නැත්තම් එච්චර හොඳ මිහිරියාවක් එන මීපැණි හදන්න බෑ. ඒ නිසා මේ සංසාරේ නිවන් දකින්න අනටව දෙපැත්තෙම ටික ටික එකතු කරගෙන නැත්තම් මේකේ එම්බ්‍රෝසියා එක එන්නේ නැහැ. මේ පැණිය එන්නේ නැහැ. අපි හිතනවා නම් ඒක එන්නේ සම්නික්‍රම මල් වලින් පරාග වලින් කියලා මීමැස්ස ඉනා වෙනවා. මීමැස්ස දන්නාම බලව රාජභෝජන වශයෙන් ගත්තට උකට අසුචි මුත්‍රායි ටික ටික දාලා තියෙන හැබැයි උක හරියට මාත්‍රාව දන්නවා. ඉතින් අපි හිතනවා බෑ බෑ ඒව සම්පූර්ණ අසුචිව නරකයි වගේ ඈවෙන්නවත් බෑ මේක දිව්‍ය බොදුන් දිවෝසෝ කියලා තමයි දෙන්නේ. නමුත් දිවෝසෝ ජීවෝසෝ තියෙන්නේ ඔන්න කුණු කන්දලේ තමයි. ඒ නිසා මේ නිවන සාක්ෂාත් කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට මේ සෑම දෙයකම ටික ටික වැටලා තියෙනවා. ඒ නිසා අපිට අරක ප්‍රතික්ෂේප කරන්න මේක ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යතාවය නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ මේ දෙක පදම හදලා මේ වෙලාවට මධ්‍යම ප්‍රතිපදාව. මේ වෙලාවට මාර්ගය සකස් කරගන්නවා කියන එකේ ඔය ඉස්සර කියපු අත්තිකිල මතානියෝගේ එතෙන්දී අත්තිකිල මතානියෝගේ වෙන්නේ නැහැ වෙන නමක් දාන්න වෙනවා. ඉස්සර කියපු කාමසුකල්ලියානියෝගේ එතෙන්දී ගියාම කාමසුකල්ලි කානියෝගේ වෙන්නේ නැහැ. වෙන්නමක් දාන්න වෙනවා. ඒකට ඔය බෙහෙත් කරනකොට අපි දාන්නේ ප්‍රතිවාප අනුපාන අනුපාන අනුපාන දාන්නේ. ඒ අනුපානේ තමයි යෝගට වැටෙන්නේ. මොකද්ද මේ මේ ජාතික ගීයේ තියෙන මොකද්ද අනුපාන කතාවක් තියෙනවා. මොකක්ද ජාතික ගීයේ තියෙන මොනවායි කතාව. කියන්නේ අනුපානට වැටෙන්නේ සම්පූර්ණ දේහයට විරුද්ධ මොකද්ද පොඩි කැලලක් දානවා. ජපන් පැත්තම මේක ගාහන් රත් කරලා දෙන්නේ. අනුපාන වලට වැටෙන්නේ හරිම අතාර්කික දෙයක්. ඒකෙන් කරන්නේ අර ඇඟ ඇතුලේ තියෙන කෝෆැක්ටර්ස් නැගිටවල ඇතුලේ තියෙන ප්‍රතිදේහ නැගිටවල ගන්න එක. ඇතුලේ තියෙන කොහේ අවසල ගන්න. ඒකට පොඩි විසක් පොඩි නොකැලපෙන දෙයක් දාන අනුපාන දානවා. බොහෝ ලේසියක් දාලා දෙනවා. ඉතින් ඒ වගේ මේ මාර්ගයේදී ඒක හදන්න පුත්‍රජානනාච්ච වගකීම් බාරගන්නේ. උනාස් කියන්නේ අනුපානේ හදාන මධ්‍යම ප්‍රතිපද හදාගන්නේ ඕගොල්ලන්ට අයිති වැඩි. හැබැයි ඒකේ වැරදුනා නම් එතන ප්‍රතිඵල පෙන්වනවා. හරි ගියාම ප්‍රතිඵල පෙන්වන නිසා කරලා කරලා කරලා මේ කම්බිනේෂන් එක ඒකේ සංයුතිය ඒ ඒ කෙනාට ආවේනිකයි. ඒ නිසා එතෙන් ගියාට පස්සේ උකට ওই නම කියන්නේ නැහැ. අත්තිකිලමතානියෝ කාමසුකල්ලිකානියෝ කියන්නේ ඒකට අනුපාන වශයෙන් අරකින් ටිකක් දාන එක තමයි කරන්නේ. දැන් ඔය මේ මේ බුරුමේ කඩවල් තියෙන පාරයිනේ හරියට හරි පුදුම හිතනවා අපි වැඩි ඔය ඇමරිකාවෙම කියන තනිකර තහනම් ඒ කැමටි උදේ පාන්දර පොඩි වට්ටියක් කරන ඇවිල්ලා පාරයිනේ වාඩි වෙනවා ඔය සම්පතක් ඒගොල්ලෝ නාට් එක වගේ හට්ටයක් ගන්න. ඒකේ නූඩල්ස් උත් තියෙනවා. හොදිත් තියෙනවා. දදුමත් තියෙන ඔක්කොම. ඉතින් මේකෙන් ටිකක් බින්ගාර දානවා මේකෙන් ටිකක් දාලා දාලා දාලා හොඳට අඬලා අඬලා දෙනවා. ඒ අම්මගේ වැඩේ ඉච්චරයි. බින්ගාන කණ්ඩිල්ල ගුවා මේ මනසයිල වාඩි වුණාට පස්සේ අතින්ම තමයි තේරෙම කරන්නේ. අම්මා අත හොදන්නේ. ඒ කිය ඒකෙම ඉන්නේ. මේකෙන් ටිකක් අරගත්තා. අරකින් කුරු ටිකක් දැම්ම මොකුත් නැහැ ඒ රස ගන්න බෑ කවදාකවත් අපිට අනලා. මල් දුන්නට පස්සේ ඒකට දාලා කාගෙන කාගෙන යන එක විතරයි තියෙන්නේ. ඒක හරි ගසලා දිනවා බිව ගියා. ඉන්නම් මේ මේ ඇමරිකා ගියාට පස්සේ මම ගියා තායි හෝටල් එකට টপ ක්ලාස් හෝටල්. ඒකට අර මේ ස්ටිකි රයිස් එක වෙදන්නේ අතින්ම තමයි. ඒක ඉතින් ඇලෙන හාල් જાතියක් තියෙනක හරි බරයි. ඒ උණු උණුවේ තියෙන්නේ වෙනම කුරුණු පෙට්ටියක පුංචි පෙට්ටියක් ගෙනාලා සංඝයා නිසා වෙන්න ඇති. හොඳ ගෑනු කෙනෙක් අත හොදාගෙන ඉන්නේ. ඒක හරි ගහ අතර ගන්න බෑ පිට. උඹලා අතේ තියෙන පාත්‍රයට දානවා එක එකකට මැදි වුණාම එයා එකෙන් අරන් දෙනවා. මම දන්නේ මොන හේතුවක් නිසාද කියලා තමයි දාන්නේ. ඉතින් මේ වගේ නිකම් ඒ රස ගන්න ඒ අත නැතුව බෑ. ඉතින් ඒ වගේ අපි හිතාන හිටියට ඔය 100 100ක් සුද්ධ තත්තානම්මන මොකක්වත් කියලා ඒකේ කිසි ටේස්ට් එකක් නැහැ. ටේස්ට් එකේ ඉන්න ඔක්කොගෙම මේ මුළු සංසාරෙම කලතලා පොඩ පොඩ දෙනවා. ඒ නිසා මේ එක එක නම් වනම් ඔතෙන් යනකොට පොඩ්ඩක් අමතක වෙලා යනවා. ඒ දෙයට ඒ දේ ඕනේ නම් ඒක ප්‍රතිවාප වෙනවා මිසක් අනුපාන වෙනවා මිසක් වෙනදා කතා කරන නම් කතා වෙන්නේ නැහැ. ඔය සාමාන්‍යයෙන් ඔය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, කාංකා විතරන විසුද්ධි කියන විසුද්ධි පෙන්නට පස්සේ එතෙන්දි තමයි ඔය සැක සංකා සහ මාර්ගය මාර්ගයේ තේරුම් ගන්න ප්‍රශ්න තියෙන්නේ ඒකේ. එහාට ගිය ගමන් සියල්ලම ධාතු මත්තකෝ නිස්සත්ත්වෝ නිජීව ශුන්‍යෝ සියල්ලම ධාතු පමණයි. එකකවත් ආත්මයක් නැහැ, එකකවත් ජීවයක් නැහැ. එතකොට අතින් ගත්තත් එකයි හැන්දෙන් බෙදුවත් එකයි තරු පහේ හොටලේ වුණත් එකයි ආප්ප කඩේ වුණත් එකයි දිරවිල්ල තියෙන්නේ තමන්ගේ බොක්කේ තියෙන දිරවීමේ ශක්තිය මත විස බීජ වෙන එක තියෙන්නේ තමන්ගේ අතින් හැබැයි ඒකේ තියෙන සෞඛ්‍ය නීති වලට ගැලපෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා හලෝ තෙරුවන් සරණයි ඒවා සල්ලයි කායනාස ලයින් එක කට්ටි නයිස් පාට් කායනාස පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි ඒක භාවනාවට අදාළ එකක් නෙවෙයි කමන්නේ නිකන් ඉන්න නිසා ගමු. ඔෆිස් එකේ වැඩ කරනකොට සාමාන්‍යයෙන් සමහර දේවල් වෙනවා සාමාන්‍යයෙන් නැත්නම් මම කියන මිනිස්සු වීති වලට විරුද්ධ විදිහට මිනිස්සු වැඩ කරනවා. එතකොට ඒවට විරුද්ධ වෙලා මුන් කියන්න වෙනවා. එතකොට හිත ඇතුලේ සාමාන්‍යයෙන් ඇති වෙනවා එක්තරා විදිහට තරහක් වගේ ඇයි මිනිස්සු මේව කරන්නේ කියලා. ඉතින් ඒක ටිකක් හිතට වදිනක් වගේ. කියන්නේ මට ප්‍රශ්න නැවතත් කියන්න ඕනේ ඒකොල්ලම විවස්ථාවට විරුද්ධව වැඩ කරනවා කියන අවස්ථාවක්ද කතා කරන්නේ? ඒක ස්වාමීනාහස දැන් සමාජින් කවුන්සිල් එක වගේ කියනවනේ ඒක නීති මේවා කරන්න හොඳ නෑ මේවා කරන්න බෑ කියලා. නීති බලහත්කාරයෙන් වගේ ඒක කියන්නේ කවුන්සිල් එකේ තියෙන ලෑන්ඩ් එක වගේ බලෙන් අල්ලගෙන වගේ තියෙනවා. එතකොට ඒවට ඉන්වෝල් වෙනා um, අර හිත හිත නිකන් කලබල වෙනවා සමහරවිට ඒවට විරුද්ධ වෙන්න වෙනවනේ. ඔව් ඔව්. ඒක ඒක සාමාන්‍ය පිටිට හරි කලබලයක් වුණාට. කියන්නේ හුඟක් ඒවට ඉන්වෝල් වෙනවා. ඉතින් මම කොහොමද මොකවත් වැඩියක් වෙන්නේ. ඒනවාට කරන්න වෙනවා මේ රස්සාවේ හැටි එක. ඒක තමයි ඇත්තම රසාව කියන්නේ ඕක තමයි ඇත්තටම. හැමතැනම රසාව කරන්න ගියාම ඒක එකන එක එකන තමන්ගේ තියෙන විවස්ථාවයි විවස්ථාවට විරුද්ධව පැනනගින දේවල් අතර තමන්ගේ මතයේ ක්‍රියාත්මක කරන එක වෙනවා එක්සිකියුටිව් විධායක බලතලවලදී පැහැදිලිවම උතන් තමයි අපිට ගෙවන්නේ ඕකට තමයි. ඉතින් ඒකට අර සාසනික වශයෙන් මතක් කරනවා නම් කියලා තියෙන්නේ මේ සමහර විටක මම කියන කතාව අදාළ වෙන්න පුළුවන් සමහරලාට එච්චරම අදාළ වෙන්නේ නැති වෙන්නත් පුළුවන් මේ බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ මේ කුසල් රජුරන්ට අහුවෙලා තියෙන හොරු 500ක්. කියන්නේ අන්තිම නාස්තිකයි ගණ්ඩම දෙයක් නැහැ. පෙරලි කරනවා කැරලි ගහනවා. ඉතින් රජුරෝ බොහොම අමාරුවෙන් රාජ සමුදාව දාලා 500 අල්ලගෙන තියෙනවා. අල්ලන බලපුවාම රාජනීති හැටියට 500ම මරන්න ඕනේ. නමුත් 500 මරන්න ක්‍රමයක් ඒ කාලේ තිබිලා නැහැ. 500ක් මරන්න. ඊට පස්සේ රජුරෝ කියලා තියෙනවා මේ 500න් කවුරු හරි ඉදිරිපත් වෙලා ඉතුරු 499 මැරුවොත් ඒකට අබේ දාන්න නෑ ඒගොල්ලන්ටම මරන්න. ඔය ජීවිපි කාලේ වගේ දෙල්ලක් ටිකක් ගියා. එතකොට ඒ හොරු කණ්ඩායම දැන් තිනවා ළඟදිම සම්බන්ධ වෙච්ච එකෙක් ඌ හොරු පිළිබඳව එච්චර හැඟීමක් නැහැ. දැන් ඊට පස්සේ හොරුන්ගේ ක්‍රියාව විවරණේ රජුරුවන් ක්‍රියාව මෙයා කියලා තිනවා මට අබේ දාන්න දෙනවනම් මම මරනවා කියලා. يعني පරණ හොරු එක්කෙනෙක් කවදාවත් තමන්ගේ තමයි කර මරන්නේ මොකද ඒ තමයි හැංගීමෙන් කටයුතු කරන්නේ අන්තිමට මේකතු වෙච්ච එක නා කියලා තියෙනවා රජුරන්ගේ පැත්ත අරගෙන මරනවා කියලා. ඊපස්සේ රජුර එයාට පිහියක් ඒ දංගෙඩියක් අනම් මනම් දීලා ඉතින් දිගට දිගට මරනවා. මරුවට පස්සේ දැන් මේ මනුස්සයා රාජ්‍ය සේවයේ කාලයක් හිටපු නිසා චෝර ඝාතක කෙන නමින් රජුරන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන නිලධාරි බවට අලුගෝසු බවට පත් වෙනවා. ප්‍රතිජානි දවසෙත් අනික් හොරුත් වෙනවනේ. එක්කෙනෙක් දෙන්නේ කොහොමඩක් කපනවා. ඉතින් ඒ මනුස්සයර තියෙන්නේ ওই මැද්දු බණ්ඩගේ බෙල්ල කපපු මනුස්සයා වගේ තමයි. ඉතින් කරගෙන කරගෙන ඉඳලා පස්සේ 55 යනකොට මිනිහට එකපාරෙන් ගහන්න බැරිලු කපන්න. උලන් ඩෝන්ලු කපන්න. ඉතින් අර මැරෙන මිනිසුන්ට හරි වෙහෙසක්. එහෙම එකපාර හරියට එල්ල කරලා ගහන වයස නිසා. පස්සේ ඉතින් කරන්න දෙයක් නැති කමට පෙන්ෂන් කියනවා. ඒක රජුරණ සේවය අවශ්‍යයි. ඒ පෙන්ෂන් කිය දවසේ මිනිහා ගෙදර ගිහිල්ලා ඉතින් අරක ඇත්තටම ඔය ඔය ශීලා තියෙන ලෙඩේ තමයි මිනිහා වැඩේ කරාට හිත නරකින් ඉඳලා තියෙන්නේ. මනුෂ්‍ය මරුවට හොරෙක් වුණාට රාජනීතිය වුණාට ඉතනගේ දෙතින පස්සේ ගෙදර ගිහිල්ලා කල්පනා කරලු මෙතෙක් කල් මම කෙරුවේ මේ වැඩි නිසා දැන් ඔක්කොම පැත්තක දාලා මම නාලා සුදු ඇඳුමක් ඇඳගෙන මේ දියණු මුසු කිරි බතක් හදාගෙන මම කාලා වැත්තකට වෙන්න ඕනේ කියලා මිනිහ ඔක්කොම සූදානම් වෙලා ගේට් ෆී සුදු කරලා පිටිපතක් හොයාගෙන ඉඳ ගන්න වෙලාවේදී හරියට දැනගෙන සාරිපුත්‍ර සාන්තේ පිටිපත කියලා තියෙනවා. පිටිපත ගියාට පස්සේ මිනිස්සයා දැක්ක මේ හිඟන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ ඉතින් අරකින් මේ කිරිපිටු ටිකක් දුන්නා. මිනිහා කාලත් නෑ තාම. ඉතින් සාරිපුත්‍ර සාන්තේ ඉංගියක් කරාලු මට මේ ගේ ඇතුළට ඇවිල්ලා වාඩි වෙලා මේක ඉඳගෙන මේක වළඳන්න තියෙනවනම් හොඳයි කියලා. ඉතින් ආගම කෑගේ ඔය නෙවෙයි ඒක නිසා කිව්වොත් ඒක ප්‍රශ්නයක් නෑ කියලා ඉතින් බංකුවක් හදලා දීලා පරිකම ළඟ තියෙන වතුර ටිකක් හැම දීලා තියෙන. ඊට පස්සේ දාන්නේ වළඳලා කිව්වලු. ඉතින් මේ වගේ උදව්වක් කරුවොත් බණ ටිකක් කියන එක අපිට බුදුහාමුදුරුවෝ කියලා තියෙන දෙයක්. මේ ප්‍රතිඅනුග්‍රහයක් කරන්න ඕනේ. අනුමೋದනා බණක් කියන්න ඕනේ. මේ මනසයා දන්න දෙයක් නැහැනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ සීලයෙන් කාය වචී දුස්චරිත අයින් කරන්න හැටි, සමාධියෙන් හිතේ තියෙන නීවරණ අයින් කරන්න හැටි, ඊට පස්සේ අනුසය කෙලස් නැති ගන්න කියානේ අනකොට මේ නොසය වෙවුලනවලු වෙවුලනවලු වෙවුලනවලු බණ අහන්න බැරිලු. එහාට නදිනවලු මෙහාට නදිනවලු. සාරිපුත්තු ආසේ වටාත් අයින් කළ බලනකොට මේ මනසට බන ඇහෙන්නේ නැහැ. ඇයි කියලා වඩපති කළු ඔබ වහන්සේ ඔය කියන පිරිසිදු චරිතය මට තිබුණේ නැහැ. මම කිරුවේම කපන එක. හොරු කපනේ කිරුවේ නිසා ඔබ වහන්සේ ඌවා කියනොත් මට 10 10 එනවයි කිව්වලු. මම කරලා තියෙන සම්පූර්ණ ජීවිතේ වැඩි ජීවිතයක් ගත කරලා තියෙන්නේ. ඉතින් දරුවත් යන සාරිපුත්‍ර සාන්ත දැනගත්ත දැන් ගාහන්ට ඇලිය රත් වෙලා තියෙන්නේ කියලා. ඊළඟ කිව්වලු මේ කතා කරලා දැන් උපාසක මහත්තයා ඒ චෝර ඝාතනය කෙරුවේ ඒ කට්ටියක තියෙන වෛරයටද කියලා. නෑ. ඒ කට්ටිය මරණමී කියන චේතනාවෙන්ද කෙරුවේ නෑ. ඇයි කෙරුවේ? කෙරුවේ රාජනීතියෙන් රජුරු අනුමත කරනවා මෙයා මරන්න ඕන කියලා මට තියෙන කපන එක විතරයි. එතකොට මෙහෙම කැරු කැපුවට පස්සේ කනගාටු වෙන්න කර්මයක් රැස් වෙනවා රැස් වෙන්නේ චේතනාවටනේ. මම කරු කරන්නේ බුදුහාමුදුරුවොත් එක්ක ඔබතුමා ගාව ඔය කියන විදිහට චේතනාවක් තිබිලා නැහැ. මිනිහ ඊට පස්සේ කල්පනා කරලා බලවලු මේක හොරෙක් එක්කවත් ඒ මිනිස්සු කවුරක්වත් අඳුරන්නේ නැහැ. මම කැපුවේ රාජනීති ක්‍රියාත්මක කිරීමක් වශයෙන් මට තරහක් නැහැ. චේතනාවක් නැහැ. ඉතින් සාරිපුත්තු සාන්තිකවලු එහෙමනම් මේ කර්ම ඔයාට එන්නේ නැහැ. හැබැයි කනකාට වුණොත් එනවා. පශ්චාත්තාප වුණොත් එනවා. මේ ධර්මයේ කරන්න හදන්නේ මේ බණහන ටිකේදී සම්පූර්ණ චේතන හම්බෙක වේ කම්මං වදාමි චේතන තිබුණා කියලා අහනකොට අර මනසට හෙන්න ත්‍රිල් එකක් ඇවිල්ලා තියෙනවා. හරි සතුටක් ඇවිල්ලා තියෙනවා මම මේ කිරුවට රාජකාරියට කෙරුවේ අපි කිව්වෝ පොල් කපනවායි කියමු අපි කියලා. පැෂන් ෆෘට් කපනවායි කියමු රසාවට. ඉතින් කපන්නේ රසාවට ඕනේ දැන් අපි පොල්ලක්වත් නෙවෙයි අපි විකුණන්නෙත් නෑ. කපනවා ඒ වගේ තමයි කෙරුවේ කියලා. මම ගත්ත ඉදී දැම්මම පස්සේ සාරිපුත්‍ර සංහසේ හරියටම මේ දරකොටයක් දෙකට පලාගෙන කුණ්‍යක් බස්සනවා වගේ අරක්කෙම දමලා බසලා තියෙනවා. යසරෝසි මනසගේ හිත විපස්සනාට ගිහිල්ලා අනුලෝම ඥානෙට යනකම් ඒ කියන්නේ සංඛාරූපේක්කාවට යනකම් ඉදියලා. ඔය ඔය කරන පව පැත්තක නෑ. ඔබට මේ වෙලාව ඉන්න පුළුවන් කියලා මිනිහට කල්පනා වුණාලු මේක පුදුමාකාර අවස්ථාවක් ඊට පස්සේ කළා දැන් මගේ වැඩේ කරා මං යනවා කියලා. සාරිපුත්‍ර සාරිපුත්‍ර පිටිපස්සේ යනකොට මේ මනුස්සයා මේ පිටිපස්සෙන් අර බලුකුක්ෙක් අම්මා පිටිපස්සේ යනවා ඔහේ යනවලු සාරිපුත්‍ර සාරිපුත්‍ර පිටිපස්සේ. ඒ කියන්නේ අර සතුටට ඊට කලු පාසමත් හරි එනවා යන්න. මම යනවා කියලා යනකොට මේ ගේ ළඟට එනකොටම හරකෙක් කනලා මැරලා. මැරුණට පස්සේ මේ පහුවෙන්ද සරුවචනාංශ ළඟට යන ওই මරණ පරීක්ෂණ වාර්තාව ගිහලා කොහෙද ගියේ කියලා බලන්න. මිනිහා තුසිත දිවි ලෝකේ. ඊට පස්සේ සරුවචනාංශ අනේ ස්වාමීන් වහන්සේ අවුරුදු 55 වෙනකන් හැමදාම දෙන්න තුන් දෙනා මරපු මේ මනුස්සයා කොහොමද තුසිත විමානෙට ගියේ කියලා. ඊට පස්සේ කිව්වලු මානේ නෙමේ දවුදු ගණන් බණ කියනවා මිනිස්සු සත්ත පහක ಗುಣ වෙනසක් වෙන්නේ නැහැ. සාරිපුත්ත නම බණ පදයක් කිව්වොත් චෝරඝාතකෙක් පවා පාර දැනගෙන අනුලෝම මාර්ගයට හිත වට ගන්නවා මෙන්න මෙහිමයි වෙන්නේ ඒ නිසා බණ කිව්වට බණ වගේ දේවල් ඇති වැඩක් නැහැ ඒ බණ තියෙනුන ප්‍රයෝජනේ හලකලා මේ වගේ සැලෙන මිනිසුන්ගේ සැලෙන එක පොඩ්ඩක් අයින් කරලා බණ බසන්න ඕකේ ප්‍රශ්නයක් නැහැ ඔගෙන් වැඩේ ගන්න පුළුවන් කියන එක අපි ඔය කතාව කියුවා තම පදේ කියුවා ඉතින් ඒ නිසා ඒ සාරිපුත්‍ර සාංශගේ ගුණයකට පෙන්නනවා හරියට මේ මනුස්සයාගේ මුළු කෙලස් ටිකම කපන්න බෑ. ਉਹ පිළිනොක් කෙලස් පිළිබඳව පශ්චාත්තාපය තමයි ප්‍රධානම කෙලෙසි. ඔක් කරන්නේ අපි ඕනෑමට නෙවෙයිනේ. රාජකාරි වශයෙන් එහෙම නැත්නම් අපි ශරීරයෙන් එන ගැම්මට කරනවා. දීමාපිය කරපු නිසා කරනවා. එතකොට අපි වග බලා ගන්න ඕනේ අපි හොයලා එහෙම දේවල් නොකරන්න. එහෙම රසාවට නොයන්නේ වග බලා ගන්න ඕනේ. ගියාට පස්සේ රාජකාරීන අපි කරන්නේ. රසාව කියන එක අපි ඇවිල්ලා දෙන රාජකාරිය කියන්නේ. රජුරෝ ක්‍රියාත්මක කරන රාජනීතියේ ඒකට රාජ්‍ය සේවකයෝ වැඩ කරනවා මිසක් රාජ්‍ය සේවකයෝ ඔක්කොම කුණු කන්දල් ඔළුවේ දාගත්තොත් එහෙම කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ මේ මම මේ චාරිකාව යන්නේ ඉස්සල දවසේ බණක් කිව්වා ඥානানন্দ ස්වාමීන් වහන්සේ මට මතක නෑ මම ඒක ලියලා තියාගෙන ඉන ඔය සූත්‍රයේ ඒකෙත් ওই කතාව හරිය ලස්සනට කියනවා මේ මේට වැඩිය සරුවට වදිනවා මම කියපෙකට තේරෙන්නේ නැත්නම් තව සරුවට වදින මූල ධර්මානුකූලව සරුවචනංශයේ මේ වගේ ධර්ම සාකච්ඡාවක් කර කර ඉන්න වෙලාවක ආජීවකෙක් ආජීවකයි කියලා කියන්නේ නිකණ්ඨනාත පුත්‍රගේ ගෝලෙක් කෙනෙක්. ඒ දවස්වල ඇත්තටම එහෙම සම්බන්ධතා තිබිලා තියෙන සරුවචනංශේ ආරාම වලට යනවා ඇවිල්ලා. ආවට පස්සේ සරුවචනංශයත් එක ආපු එකට පිළිසඳර කතා කරන්න අහලා තිනවා ඔබතුමන් වහන්සේලා වැඩ කරන මේ ශාසනයේ හික්මීමක් සීලයක් මේ බයලජ්ජාවක් ආචාර ධර්ම කතා කරනවා. ඌ අපි කිත් කතා කරන කොහොමද උගන්වන්නේ? ඊට පස්සේ ගෝලෝ අපේ සාස්ත්‍රනාද කියනවා සතුන් මරන්න එපා. සතුන් මැරුවොත් ඒකාන්තෙම අපාගත වෙනවා. යම් අකුසල කර්මයක් නැවත නැවත කරනවාද ඒ අකුසල කර්මය නෝ මරණයන් මැත්තේ අපාගත වෙනවා. වරකම් කරන්න එපා. වරකම් කරුවොත් ඒකාන්තම ඒක කර්මපතයක් වෙනවා. අපාගත වෙනවා. වැඩි ඒ කර්ම කරන්නේ මොකද්ද? ඒ අනුව අවසාන වෙනවා කියලා මෙයා ලස්සනට සිල්පද ටික කියනවා. ඒකට දරුවචනාන්තයකට උපහාසයක් කරනවා. මුලින් ආනන්ද හඳුරුගත්තට කතා කරලා කියනවා ආනන්ද මෙහෙම කරුවොත් මොකෙක්වත් අපායට යන එකක් නැහැ. අපි දවසේ වැඩි වෙලා පව් කරමින් නෙමෙයි ඉන්නේ. හරක්ම සතු මරණ මිනිහ දවසේ විනාඩි 5යි සතුන් මරන්නේ ඉතින් ඔක්කොම නිකන් ඉන්නේ. ඉතින් වැඩියෙන් කරන දෙයක් නම් අපායට යන්නේ වැඩි වෙලාවක් අපි ඉන්නේ පව් කරමින් නෙමෙයි. කියලා මේකෙන් මතු කරන කාරණාව. ආනන්ද සාහිත්‍ය කියන්නේ එතකොට අර ප්‍රකාශ කරපෙන්න රූපාත් කරගන්න. ඒ කියන්නේ සර්වචන්සේ මතක් කරන්නේ අපි ওই පව් අපි ওই පශ්චාත්තාප වුණාට අපි තියෙන කැතකමට අපි තියෙන පරට්ට ගතියට නරකමයි කල්පනා කරන්නේ. අපි දවසේ වැඩි වෙලාවක් අපි පව පිනපව නෙවෙයි ඉන්නේ. සැප දුක නෙවෙයි ඉන්නේ. දුක්ඛම් ප්‍රති මේ සුඛයේ අභ්‍යගත හිතවල තියෙන නමුත් ඒක අපිට අහුවෙන්නේ නැහැ, දන්නේ නැහැ. අර වැරදි ටික අරගෙන ඒකම කල්පනා කරලා ඒක සමාදම් වෙවි ඉන්නවා. ඒකවල සර්වචන්සේ කියනවා ආනන්දේ මෙහෙම ලෝකයේ විවිධාකාර සාස්ත්‍රෝතු මෙහෙම කතා කරද්දී වරින් වර කලාතුරකින් සරුවචනාසනමක් පහළ වෙනවා. උන්වහන්සේ සීලක් දේශනා කරනවා. උන්වහන්සේ කොහොමද කියන්නේ? සතුම් මරන්න එපා. ඒක හොඳ නෑ. උරකක් කරන්න එපා. ඒක හොඳ නෑ. එච්චරයි කියන්නේ. අනිවාර්යයෙන්ම අපාගත වෙනවා. අනිවාර්යයෙන්ම වැඩියෙන් කරන දේ යනවා කියන කතාවල් කියන්නේ නැහැ. මොකද කර්මය ගැන දන්න නිසා. හැබැයි මම එකක් කියනවා ආනන්දේ. යම් කිසි කෙනෙක් ශාස්ත්‍රුණාංශ කෙනෙක් ඇසුරු කරලා සතෙක් මරලා මගේ ශාස්ත්‍රුණාංශයේ සතෙක් මරුවොත් අපාගත වෙනවයේ වැඩි කරන කරන අකුසල කර්මයට අපාගත වෙනවා කියලා කල්පනා කර හිටියොත් ඒක අනිවාර්යයෙන්ම අපාගත වෙනවා කියලා කියනවා. නතුම් මැරීම නිසා නෙවෙයි. නැවත නැවත ඒකම අනුමෝදන් වීම නිසා අවිද්‍යාව නිසා මධ්‍යම ප්‍රතිපදා නොදන්න නිසා Taman කෙරේ තියෙන අත්කිලමතාන යෝගය නිසා සෑඩිස්ටික් නිසා තමන්ට දේශ දෙන්න නිසා. නමුත් සර්වඥයන් දඟන සතුන් මරන්න එපා. ඒක හොඳ නෑ. ඒක මේ නරකට යොමු කරන කතාවක්. නමුත් සතුන් මරණ වෙලාවට වැඩිය වැඩි වෙලා වැඩිනේ. අන්නේ වෙලාවේදී මං මනතේ මේක හොඳ නැති වැඩ නිසා මං මත්තේ සතුන් මරණ වැඩිය මං අයින් වෙනවා කියලා. එමන්සට තේරිලා බුදුබණේ සීලයේ කොටස අරගෙන ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සතුන් මරීමෙන් අයින් වෙලා දවසක ඒ පාරේ ගිහිල්ලා මිනිහා මෛත්‍රියට වැටුණා. සියලු සත්‍යයන් කෙරේ අනුකම්පා කරන හිතසුව සලසන ගතියට ඇවිල්ලා ඒක දිනපු දවසක වාඩි වෙලා පරියන්කේ වාඩි වෙච්චාම ඉතින් මෙහෙම හිටිනවනේ අන්තක අනුව කොහොනේ මේ දිහාව ඉන්න ඔක්කොම සත්‍යෝ නිදුක්කිට්ටා නිරෝගී වෙත්තා කියලා කල්පනා කරනවා. පිටිපස්ස පැත්ත කල්පනා කළා මේ පැත්තේ ඉන්න ඔක්කොම සත්තු නිදුක්කා නිරෝගී වෙත්තා කියලා කල්පනා කරනවා. මේ පැත්තේ ඉන්න සත්තුත් නිදුක්කිට්ටා නිරෝගී වෙත්තා. මේ පැත්තේ ඉන්න සත්තුත් නිදුක්කිට්ටා නිරෝගී වෙත්තා කියලා මුළු ලෝකෙටම මෛත්‍රී විකූර්ණේ කරනකොට ඒ මිනිස්යාගෙන් කරපු බවුත් අහිං වෙනවා කියලා කියනවා. වැරදිලා හරි ඉස්සර කරපුවවත් මකලා දාන්න පුළුවන් කියලා. ඒක ඉතාමත් විප්ලවකාරී සර්වඥාන්සේ වගේ කෙනෙක් කියන්න බැරි જાති ප්‍රකාශයක් කරනවා. මෙලෝ වශයෙන්ම අහෝසි කරන්න පුළුවන්. ඒක තමයි ආනන්ද මේ මේ අඟුලිමාල කෙරුවේ. අඟුලිමාල කපපු ගාන රහත් නොවි මේ පැත්ත පැන්නනම් ආය බුදුරු 1000 ගණන් පහලනකම් ගොඩ එන්නේ. උන්වහන්සේ බුදුහාමුදුරුවෝ කිව්වා අඟුලිමාන ඔයව කල්පනා කරගෙන උඹට හිටියොත් rahat වෙන්න බෑ. rahatුනේ නැත්තම් කොට ගන්න මටත් බෑ. ඉතින් ඉවසපන් මිනිසු බණි මිනිසු ගහයි මිනිසු නිඳා කරයි තුවාල කරයි තරහයයි සේරම කරපු ටික නිසා අලුතෙන් හිත පහල කරන්න එපා. අලුතෙන් කර්ම රැස් කරගන්න එපා. අලුතෙන් ද්වේෂ කරන්න එපා. එහෙමනම් මේක කපතයි. ඒකේ ඥානන් සංසේ මතු කරපු දාර්ශනික මට හරි සතුටක් ඇති වුණා මොකද මම සෑහෙන්න සතුටු මරව මිනිහේ. මට හොඳට මතකයි ලොකු මාළුවෙක් අහුවෙච්ච වෙලාවේදී ඒක ඒක වතුරට දානකොට ආයෙ පණින. අර මේ මොකුත් මේ මේ මේ අපි පැත්තේ කියන්නේ උන්ද මේ මොකද මන් දන්නේ මේ සතා නිකන් ජීවපරියක් වාගේ මොකද මන්ද බඩ මට නම මතක් වෙන්නේ. ගොඩ දාලා තෑවා අපි. ගොඩ දාලා නෑව ගෝණියක තියලා. ඉන්නලා හැත්තෙලා ලූලා වගේ එකේ හොදන්න යනකොට ආයෙ පණනවා. දැන් මං හිතියේ මයේ පව් ටික ගොඩේදී ඉවරයි කියලා. ආයෙ ගෙඩියර ගෙන යන ඉතලා හොදන්න නෝට පනවා. ඊට පස්සේ ගෝණිය ටිකදී කැඩුවා දෙකට. සත්ත අරගෙන හැම දෙකට කැඩුවා. චට චට ගාලා කැඩෙනවා මගේ අතට දැනෙනවා. ඉතින් මං දන්නවා හොඳටම කර්මේශා කර්මඵල යනවා කවදා හරි කොන්ද දෙකට කැඩලා මැරෙන්න වෙනවයි කියලා මට. ඒ ඒකේ ලේපිට කිසිම මම කවදාකවත් නෑ කියන්නෙත් නෑ බෑ කියන්නෙත් නෑ මේ කඩනකොට ඒ ගෝණිය චර්චර ගාලා හතා කැඩිච්ච හැටි මට මතකයි. ඊට පස්සේ කලින් ආත්මේ වහන්සේ කැඩුවත් දන්නේ මොකද්ද මන් දන්නේ ඊට පස්සේ මට කල්පනා වෙනවා පවක් කියන කතා කරනකොට මම මේ කතා කරන්නේ සුද්ධවන්තව නෙවෙයි සුද්ධවන්ත වෙන්න බෑ මට මොරකම් කිරීම සම්බන්ධව නටන කකුල ගෙජ්ජි කපතයි මට ඕන කෙනෙක් එහෙම හිතුවට කරන්න පුළුවන් ඒ ඔක්කොම කරලා ඉවරලා මට සුදුහාමුදුර කිව්වේ මෙච්චරයි ඌ ඔහොම කරන ගමන් වෙනස් කරන්නේ නැතුව සතියෙන් කරන්න බලන්න කදාකක් කරන්න බෑ සතිය ආවනම් කල්ලාතුව ඔය එකම අකුසල කර්මයක් කරන හරි වෙහෙසයි අකුසල කරනකොට. මලක් පූජා කරනවා වගේ පිරිසිදු නෑ හිත. මලක් කරනවා වගේ පැහැදිලි නෑ හිත. සැහැල්ලු නෑ. අකුසලේ කරනකොට දැඩි වෙහෙසකින් කරන්න වෙන්නේ. ඒ වෙලාවේදී නිකන් මේ මත් වෙලා කරන්නේ. ආවේශයෙන් කරන්නේ. ඉතින් ඒකට සෑහෙන බොණ්ඩ ඕන. නැතුව පව් කරන්න බෑ. ඒ කියන්නේ සෑහෙන අවිද්‍යාවකින් වසා ගන්න ඕනේ. ඒ දෙක සතියෙන් කරපු දවසේ අනේ තේරෙනවා මේ යක්ෂයාම නෙමෙයි ඒ අකුසල කර්ම කරපු යක්ෂයාම තමයි දැන් ගිහිල්ලා වටාත්තක් අරගෙන පහනාති පාතා වේරමණී දික්ඛා අවදාන සමාදියාම කියලා සිල් දෙනවා. ඉතින් ඒක උඩ බුදුහාමුදුරන්ගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය ඇර අපි මොන ගුණයක්ද? යම්බරවන්න පුළුවන් ගතිය අපි මොන ගුණයක්ද? ඒක උඩ මම දන්නවා මම මේ ගත කරන හැම චිත්තක්ෂණයකම මම කරා අපරාධ පැමිණිය යුතුයි, දුක් පැමිණිය යුතුයි, නිନ୍ଦා පැමිණිය යුතුයි, වෙහෙස පැමිණිය යුතුයි මරණ තර්ජනේ පැමිණිය යුතුයි මං කරපු දේවල් වල හැටියට. ආවත් මං ඉච්චර දැන් සැලෙන්නේ මොකද මං දන්නවා සාධාරණයි යන්න ඉස්සෙල්ලා accounts කියලා දාලා යන්න පුළුවන් ඉවරනේ. මට කවදාකවත් කනගාටු වෙන්නේ නැහැ. තරහ ආවත් කවුරු හරි බැන්නත් ඒ වෙලාවේ සැලෙනවා. ඊපස්සේ මට හිතුණා මේකෙදි ආය අලුතෙන් කරන්න එපා. මේ මනුස්සයට බනිනවා. ඒ කර්මණියා යනවා අපි අර කර්මණියා අප උපසන්දන ගතියක් තියෙනවා. ඒම අදාළට උදා මහාන් යන්නේ අපි අතින් වැරුම් කරන සත්තු උඩ කරින් අපි මරලා තියන්නේ. ඒක නෙමෙයි ඒකත් ඇත්ත. නමුත් ඊට පස්සේ අපි පශ්චාත්තාප වුණොත් ඊට පස්සේ තමයි අපිට දිගට දිගට දිගට දිගට අර කර්ම වේග ඒ මේ කියන්නේ ගැම්ම එන්නේ. දැන් මේ ප්‍රශ්නේ එන්නේ මේ වැඩ ඇත්තටම මේ කියන ප්‍රශ්නේදී අපි හිතාන යනව නෙවෙයි කාටවත් මේ වැරදි කරන කෙනෙකුගේ විනිවිදස්ථා කරන්න ගෙනලා අපි උදව් කරනවා කියන්නේ. ඒ වගේම විවිධස්ථා අපි හැදුවෙත් නෑ අපේ අම්මා ගාප්පාගේ බුදලෙත් නෙවෙයි යෝගය. අපිට කරන්න තියෙන්නේ කවුරු හරි වැරද්දක් කරනවා නම් මෙයා විවස්ථා හදපුගෙන මෙයා විවස්ථා කඩපුගෙන මේ මම මේ පුත්ලයට පෙන්නනවා මෙන්න මෙහෙම කතාවක් අපේ පොතේ තියෙනවා මොකද කියන්නේ අරයා කිය හා සෙල්ලම් කරන්න එන්න එපා මන්ට මෙච්චර බලතල උඹ කරප එහෙනම් ඔයා වගේ කියන් බාරගන්න දැන් මේ මේ ලොකු සංස්කෘතික පොතේ මේ විවස්ථා හදනකොට එදත් ගිය වෙලාවේ චානන්දහමතු කොච්චර දෝ කිව්වා මේ නිස්සාරණ වණේ කියන එක ගංගාවක් වැලිතලාවට බීගත්තා වගේ හෙට නැති වෙන්න පුළුවන් මොකද අපි නිතරම කරන්නේ විවස්ථා කඩන එක. අපි දන්නවා මේ පැහැදිලිව නොකල යුතු දේවල් කරන්න කියලා. ඉතින් ලොකු ස්වාමීන් කියලා එකතු වෙලා අන්තිම ඇලපිල්ලට එකක් ලියලා විශ්වාසගත කරලා ෆොටෝ මේ අච්චු ගහලා තියෙනවා. දැන් අපිට තියෙන එක කියවන එක විතරයි. දැන් කියවන කවුරු හරි කඩනවා කියලා හිතන්න. ඒ මනසට දඬුවම් කරන්න යන්න මට අයිතිවාසිකමක් නැහැ මට කියයි අපේ ලොකු ස්වාමීන් වහන්සේලා මෙන්න විවස්ථාවක් හදලා තියෙනවා. ඔබතුමන්ලත් භාවනා කරන්න මෙතෙන් ආයේ කරුණාකරලා ටික කරන්න. හැබැයි මට කේති ගත්තොත් එන්නේ මොකද්ද? මගේ භාවනාව මට කරගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ගේ පව් වලින් ටිකක් බාරගත්තා වෙන්නේ. මම ඒකට කැමති නැහැ. ඕන කෙනෙක් විවත්ත කඩා ගන්න. මම මේ මේ මෙතන ඉන්නේ ඒ නිලයේ කරනවා මම. මම මෙතෙන් ඕගොල්ලෝ හදන්න නෙමෙයි. කොහොමඩක්වත් නැහැ. හැබැයි මගේ යුතුයකමක් තියෙනවා මම හැදුනේ මෙන්න මේ විවත්ත නිසා කියවන්න. නිසා මට කෙවිතක් කරන්න පිටිපස්සේ ඉඳගෙන ගහන්න බන්න මට කරන්න අයිතියක් නැහැ. හැබැයි මම පුළුවන් හැම වෙලාවෙදිම කියනවා මම අද හරිය සතුටින් ඉන්නේ මොකක්වත්ම නෙවෙයි භාවනා හරිය නිසා නෙමෙයි විවස්ථා රකින්න නිසා. දිනචරියාව රකින්න නිසා. පුළුවන් නම් කරලා බලන්න හරි. ඒක උඩ කීයක කියෝයි. මෙන්න විවස්ථා. කවුන්සිලකේ විවස්ථා. ඔයා කරන්නේ මෙහෙමයි. ඔයා වගේ කියනවනම් විවස්ථා මට ප්‍රශ්නයක් නැහැ. කියලා හරියට කරුණු පෙන්නලා දෙනවනේ ඊට පස්සේ හිතන්න ඕනේ අපි තාම රජපෞලේ නෙමෙයි. අපිට විවත්තා ක්‍රියාත්මක කරන්න අධිකාරී ශක්තිය අපිට තියෙන රාජකාරී වශයෙන් යම් නිලයක් තියෙනවා. එච්චරයි කරන්න පුළුවන් වෙන්නේ මේකෙන් චේතනා පහල කරන්න එපා. පස්සේ පශ්චාත්තාප වෙලා අපිට කරන්නේ අපි කරන්නේ මේ බැගෑවීමක් නේ. අපි කරන්නේ පහින්දෙන වැඩක් නේ. අපි කරන්නේ දාස භාවයක් නේ ගෙවන කුලියට. ඒකේ දෙපැත්තට විතරයි කරන්න පුළුවන්. ඒකල කොට්ටට ගෙනියන්න නරකයි. හැබැයි මම හිතනවා ලේසි නෑ ඔය මං කියන වැඩේ කරන එක. හොඳට සත්‍යමත් වෙලා ඉන්නවනම් ඒ වැරද්ද Taman තමාට මේ විවස්ථා කඩන කෙනා බවටත් හැසිරලා තියෙනවා. දැන් හදන්නම් වශයෙන්ම හැසිරලා තියෙනවා. ක්‍රියාත්මක කරන වශයෙන්ම හැසිරලා තියෙනවා. අද ක්‍රියාත්මක කරන විතරයි හෙට අපි නීති කඩන මිනිහ බවටපත් වෙන්න පුළුවන්. අනිත් අයනෝ නීති හදන මිනිහ බවටපත් වෙන්න පුළුවන්. ඒ සෑම පැත්තම බලනකොට ඔය එකම නීතියක්වත් ලෝකෙට කිසිම වෙනසක් කරන්නේ නැහැ. හැමදාම හෙට ඉරපායන්නේ නැගෙනහිරින්මයි. ඔය විගත නැතත් එච්චරයි. ওই විගත්තස් තන්නේ කරම නිකම් මේ පොඩි ළමයි දෙන්නෙක් එකතු වෙලා සෙල්ලම්ගයක් හදනකොට ඔයා අම්මා වෙන්නම් මං තාත්තා වෙන්නම් කියලා කරන සෙල්ලම හිතන්නේ නේ. ඒක විගත්තක අවුරුදු 100ට වැඩි යන්නේ. ඉතින් ඌවට උත්තර ගණන් අරගෙන ඌව කරගහන්න යන්න බෑ. අපි හිතාගන්නේ මේ කරන වැඩේ එල්ලයක් හදව කරනවා. මේකෙන් කාර්වරස් කරගන්න යන්නේ පශ්චාත්තාප වෙන්න යන්නේ නැහැ. මේ මොකද කියන්නේ seen through විනිවිද පේන භාවයෙන් වැඩ කරනවා ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කරනවා සම විභජනයේට ඉඩ තියෙනවා Taman අධිකාරිය ගන්න යන්නේ හරි කෙරුවා වැරදි කෙරුවා රස හොඳට කෙරුවා කියලා සතුට වෙන්නත් එපා අපි පැත්තේ ගමේ කියන එකෙත් තමයි රදවට පට රෙද්දක් හම්බුනාට පස්සේ ඒක නම්බු වෙන්න කාරණාවනේ රදවට උඩ තියෙන හොදලා දෙන එක විතරයි පට රෙද්ද හම්බුනත් එකයි ගැබ්මලහ පහළ වෙච්ච කැත රෙද්දක් හම්බුනත් ඒක හොදලා දෙන එක විතරයි තියෙන්නේ ඒ නිසා රස්සාව කරන්න ඕනේ අතේ පොල් තෙල් ටිකක් ගන්න කොල්ලනේ කපන්න දින කොත් කපනකොට පොල් දෙටියක් ගා ගන්න වගේ මෙන්න මගේ රස්සාව මගේ නිලේ මෙච්චරයි කියලා කතා හිත කරනවනේ හැබැයි ඒක කරන්න බෑ මේ සතියෙන් එහෙම නැත්නම් සමාධිය නැත්නම් විපස්සනා කියන කාර්ත නැතුව එනිසා අද හරියට මිනිස්සුયો මේ විශේෂයෙන්ම බැංකු රස්සාව කරන මිනිස්සු ඒ වගේම ජනමාධ්‍ය වැඩ කරන අය දේශපාලනය කරන අය යන මිනිස්සයා නෙවෙයි ටික දවසකින් ඉදිරියට මොකද අනිවාර්යයෙන් මේ සල්ලි යදෙන්නේ නරකට කවදාකවත් නෑ බැංකුවල කවදාකවත් සදාචාරයක් ඇතුව තල්ලු කරන්න බෑ. ඒ වගේම ජනමාධ්‍යර කවදාකවත් සත්‍යයේ ඉන්න බෑ. දේශපාලනය කරන මනසට මිනිස්සු අවසන් නැතුව ඉන්න බෑ. ඒ මිනිස්සු අප වෙවිස්සෙනවා. අර කරපු කැතවල ලාහන සංස එනවා. ඉතින් ඒ නිසා කරන්නේ අපි බැලලා දුප්පත් වෙලා ඉපදිච්ච නිසා රස්සාව නොකර ඉන්න බැරි නිසා අපි මේක කරනවා. නමුත් මේක ආපහු කෙරුවා හොඳට කෙරුවා කියලා නම්බුවක්වත් නරකට කෙරුවා කියලා කනකාටවත් නැතුව මොකද කරන්නේ ඉතින් බැල මේවල කරන්නේ අපි ඉපදිලා තියෙන්නේ. මඩ බඩරසාව කරන්න එපා. අන්නේ විදිහට කරන්නේ ඉතුරු ටිකේ මතක තියාගන්න වැඩි වෙලාවක් අපි ඉන්නේ පැය 20. රස්සාව කරත් පැය 8නේ. ඕවර් ටයිම් කරත් පැය 12නේ. 12 කරන්න දෙන්නේ නැහැ බොරු. පැය 10යි දෙන්නේ. පැය 12 ඊට පස්සේ වැඩි හරි අපි ඉන්නේ අනික අපි අර ඒක අනුමෝදන් වෙන්නේ අර කරන වැරද්ද අනුමෝදන් වෙන්නේ. ඒක තමයි මම කියන්නේ අපේ ද්වේෂය. අවදානම් දැන් අපි විද්‍යා විලාසාවක් හදලා නැහැ. අපිට මේ අවන් විලාසාවක් කියලා කෙනෙක් සම්මුතියක් වශයෙන් පවරලා නැහැ. ඉඳලා පවරලා නැහැ. පරිණාමයට ගිහින් අපි ධන වශයෙන් ගත්තාම යෝනි කාර්යකාරයන් කිරීම සඳහා ව්‍යවස්ථාවක් හදලා තියෙනවා. මොකද සමහරවල් අපි ව්‍යවස්ථාව ළඟ ගිහින් හැපෙන අවස්ථාවක් තියෙනවා. ව්‍යවස්ථාව නිසා යම් විනාවක් හෝ සමාජයේ විනාවට කටයුතු කරන්න බැරි වුණොත් අපි එතන ගැටෙන අවස්ථාවක්. මොකද ඒක වෙනස් කරගන්න තමයි අපි කලයුතු කරන්න කියන්නේ. ඒ කියන්නේ ධන සුදුසු මේ කටයුතු කිරීම කියන්නේ ව්‍යවස්ථාව වෙන්න දෙනවා. ඒකමනේ. ඒකෙදී කරණ තියෙන්නේ ව්‍යවස්ථාවට අදාළ පුද්ගලයාට කියලා කරන එකයි. විනිවිද පේනවායි කියලා කියන්නේ හංගලා කරන්න කියොත් ඕක අපේ ඇඟට එන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා මට මේ වැඩේට දැන් පෙළඹිලා තියෙන්නේ. ඕගොල්ලන්ට පළ තියෙනවද විකල්පයක් නැත්නම් මොකද කරන්නේ? ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදීව කරනවා බලාධිකාරිය පාවිච්චි කරන්නේ. එක්කෝගෙම තියෙනවා මට මේ නිලය තියෙනවා. ඒ නිලය හැටියට මට මේ දේ කරන්න වෙනවා. ඒ දේ කිරුවට පස්සේ ඒක නිකන් නිලයක් විතරයි. නිල නැහැ. අධිකාරිය Tamange ඔලුවට පවරගෙන හරි කිව්ව සන්තෝෂ වෙන්නයි හරි කිව්ව කනගාටු වෙන්නයි ගියාම තමයි අපි ඔය අර පස්සට ඒකේ දෝංකාර සද්ද ගෙඩියනවා. රැව් පිළි රැව්. ඒකෙන් තමයි ගොඩක් වැඩි කක්ක වෙන්නේ. මං කියන්නේ අපි කවුරුත් දවසකට සැරයක් ඇත කරනවා. ඔක ගාගත්තොත් වැඩි අප්සෙට් එක තියෙන්නේ. හරි දැන ගිහිල්ලා කක්ක කරුවත් කවුරු කොච්චර නම්බුකාර වැති කියලා ගියත් Tamange විලුඹ දෙක මැද තමයි කරන්නේ. ඔය කොච්චර හොඳ වැති කියලා ගියත් කැලේට ගියත් එතන ගා. ගෑගත්ත දවසේ ශිෂ්ටාචාර ප්‍රශ්න මතුවෙනවා. කැත කරන එක ප්‍රශ්නයක් නැහැ. අපි මේ කණියෝ කොහෙන් හරි යන්න ඕනේ. අනිත් වගේ කැත කරන හොඳට පිළිසිතුවට ඒක ඉවර කරලා ආවට පස්සේ හරි කැත කිරිල්ල ඉවරයි. ඒකෝට ඒක තමයි ශිෂ්ටාචාරය අද ඉහෙළම තැන. ඔය වැඩවලදී මේ වැඩේ ඉවර කරන්න ඒක ආයෙ එළියට ගෙනාවොත් තමයි අතේ පයි ගෑවුනොත් තමයි ගන්ධත්තර ගන්න. ඉතින් භාවනා කරනකොට අපි පැහැදිලිව කරගන්න ඕනේ සෑහෙන කොටසක් අපේ මේ කෙලෙස් පිටවීම සිදු වෙනවා. කයමුත් පිට වෙනවා වචනෙන් ඒ පිට වෙන වෙලාවල හරියට දැනගෙන සීමා කරගන්න පුළුවන් නම් බැරි වෙලා බැලුවොත් වැඩි වෙලාවෙ ඉන්නේ භාවනා කරන මිනිහක් නැති මිනිහත් මධ්‍යස්ථ කීවේ. අපි වැඩි වෙලාවක් ඉන්නේ හිතුව වේ නෙවෙයි. ඒක අනුමෝදන් වෙන්නේ නැහැ. අපි අනුමෝදන් වෙන්නෙම අර කරන පව් ටික තමයි ඒකට තමයි ද්වේෂය කියලා කියන්නේ. සද්ධාවන්තයෙක් කරන කරපු පින් ටික අනුමෝදන් වෙවි ඉන්නවා. ඒකේ සරුවචනන්ත කියනවා ඒක ටික හොඳයි කියලා. ඔය විපස්සනාට දෙකම වැරදි. විපස්සනාට ඇති හැටිය දැකීමයි යෝර්ගන. ඇති හැටිය දැක්කොත් අපි දවසේ වැඩි වේලාවක ඉන්නේ හොඳ පිම්බර තැනක. කියන්නේ පෙරකල පිනක විපාක වාරේ ඉන්නේ. ඒක අවබෝධ කරගන්න තරම් අපිට එලඹ සිටි සිහියක් නැහැ. අපි හිත අතීතයයි ආශ්‍රය කරන්නේ. එක්ක අනාගතේ වර්තමාන තිබ්බොත් බලන්න අපි මේ බුද්ධෝත්පාද කාලයක මනුසාරණ වහකලා මේ වගේ වැඩ කරන්නේ. එසේ මෙසේ පිනත් තිබිලමයිද කියලා. සක්විති රජපටව වගේනේ අපිට ලෙඩක් දුකක් නැහැ. ප්‍රශ්න ටිකක් තියෙනවා තමයි. කරගෙන යන්න පුළුවන්කම දිහා බලන ඉන්නකොට බුදුම සතුටක් ඇති වෙනවනේ. අපි ඒක අනුමෝදන් වෙන්නේ නැත්තේ මොකද? අපේ හිත යන්නේ කුණට. අපේ හිත දුවන්නේ අපි කරපු වැරද්දට. ඒ නිසා අපි අනුන්ගේ වැරද්ද හේවීමේදී ලොකු සතුටක් ලබනවා. ඕක තමයි ජනමාධ්‍යෙන් කරන්නේ. කුමාරියක් මොකද කරන්නේ? හොරෙක් මොකද කරන්නේ? හැම කුණු කන්දලෙම ඇදලා පත්‍රයට දානවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉතින් බත් යාගෙන තත් පත්‍රේ බලලා අර කුණු කන්දල් සේරම ඔළුවේ දාගෙන නැත්නම් රේඩියෝ එක අහලා රේඩියෝ එකේ කියන රට රාජ්‍යවල තියෙන කුණු කන්දල් ඔළුවේ දාගෙන ටෙලිවිෂන් එක බලලා අනේ නිින්ද යන්නේ නැහැ රෑ තිස්සේ බය වෙලා නැගිටිනවා නම් මනම්. දවස ගත කරුවොත් ඇත්තටම අපි හුඟක් තියෙන පසුබිම චිත්‍රය අපි මේ කැත දේවල් ඇදලා තියෙන චිත්‍රයේ කැන්වස් එක හරි පිරිසිදුයි. ඒක අනුමෝදන් කරන එක තමයි ਸਰුවචනanse ඉදිරියට ගියාම ඕන කෙනෙකුට කරන්නේ සමාදන් කර සම්දර්ශනය කරලා පෙන්න ඔබ මිනිස්සෙක් බුදුන් ඉදිරිය පිට ඉන්නේ මෙහෙම මෙහෙමයි කියලා පෙන්නලා අනුමෝදන් වෙන්නේ කියනවා අපි යටින් හරීම දුර්වලයි අපි ගෝකලට අනුමෝදන් වෙන්නේ කරපු කැත ටික අනුන්ගේ හෝ තමන්ගේ ඕක නැති වෙච්ච දවසේ අපි නැවතත් අර පුංචි කාලේ වගේ දකින්න දෙයකට එනහ වෙලා ලැබිච්ච දේ සන්තෝෂ වෙලා ඉන්න පුරුදු වෙයි ඒකට යන්න ක්‍රම දෙකක් තියෙන එකක් මෛත්‍රිය අනිත් එක විපස්සනා විපස්සනාවත් යන්න පුළුවන් මෛත්‍රියත් යන්න පුළුවන් මෛත්‍රියද කියන්නේ සුභ පරමාහම්බිකවේ මෙත්තා චේතු විමුක්ති බලා. අනේ හැම වෙලාවෙම හොඳ පැත්ත බලපන්. නරක බලන්න බෑ. විපස්සනා කියනවා හොඳ නරක දෙක නැතුව ඇති හැටිය බලපන් කියලා. දෙකම හොඳයි. නමුත් අපේ තියෙන කැත ගතිය, කුප්ප ගතිය, කෙලෙස් ගතිය, පාහර ගතිය, තුච්ච ගතිය මොකද අර නරක බලන එක තමයි. ඕක තමයි දැනුම කියන්නේ. ලෝක දැනුම කියන්නේ ඕන ඕකට. එනිසා ඔක අමතක කළ වර්තමානයේ හිත තියාගත්තොත් සක්විති රජපටව වගේ නැත්නම් සාක්‍ය සිංහ වගේ සාක්‍ය දිවිත වගේ ඉන්න පුළුවන්. අර දැන් කිව්වේ කර්ණ කර්මනේ කර්ණ කරේ අපි ආවර්ජනය කරනවානේ. ඒ කියන්නේ විරුතුලුව ගලාගෙන එනවා පන්න කරපු කර්ණ. ඒ වුවටනේ අපි වැඩිපුර දැන් ඉස්සරහ නැති වුණාට පිටිපස්සෙන් එනවනේ. ඒ නැතිකදනේ අපි ඇලෙන්නේ. ගියේ කෙරුණ නැතුවට පිටිපස්සෙන් එනවා කර්මයෙන් එනවා පළ දෙන්න කියන්නේ. දවසේ ගත කරන්නේ පිටිපස්සෙන් එනවත්. මොකද දෙයක් ගත කරන්නේ එහෙමයි. ඒ නිසා අතීතයේ බැලුවොත් පශ්චාත්තාපෙමයි. බුදුහාමුදුරන්ටත් එච්චරයි. ඒ නිසා අතීතයේ ඉන්නකොට මතක තියාගන්න සතියෙන් නෙවෙයි වර්තමාන නෙවෙයි. ඒ ටික දන්නවනම් වර්තමානට යන්න 100%ක් අවස්ථාව තියෙනවා දෙවියෙකුට බ්‍රහ්මයට වළක්වන්න බෑ අපි වර්තමානයේ වෙන්නේ. අන්‍යාගමිකටවත් වළක්වන්න බෑ. ඉතින් එන මොකටද කල්පලේ? හැම වෙලාවෙම හම්බෙච්ච අවස්ථාවේදී අතීතයට යනවනම් යන්න අරින්න. ඒක කියන්නේ ඔබට ඕනේ නම් ওই කුණු කන්දරේ යන්න ඵලයක්. හැබැයි මේ වර්තමානයේ ඉන්න සම්පූර්ණ අවස්ථාව තියෙනවා. ඒක දැනගත්ත දවස් තමයි මේ manussත්වයේ කියන එක. එළඹ සිටි 100ක ක්ෂණ සම්පත්තිය කියන එක තේරෙන්නේ. ඉතින් අපි කොහොම හරි විනාඩි 10ක් විතර වැඩිපුර කල් අරන් තිනවා. ඉවර වෙනකොට නම් අපි හොඳ රත් වෙච්ච තැනකට ආවේ. ඒ නිසා මේ මම හිතනවා විවස්ථා එච්චර ප්‍රශ්නයක් කරගන්න එකක් නැහැ කියලා භාවනාවට අදාළ නැහැයි කියලා කිව්වට මෙහෙම අදාළ නැති ප්‍රශ්න ලෝකේ නැහැ. හැම ප්‍රශ්නයක්ම භාවනාවට අදාළයි. හැම ප්‍රශ්නයක්ම මානසිකත්වයට අදාළයි. හැම ප්‍රශ්නයක්ම සියල්ලට අදාළයි. ඒ නිසා ප්‍රශ්න මතු කරුවට අපි පින් දෙනවා. ඉතින් අපි සමුදෙනවා එහෙනම් මේ මෙල්බන් වලට ආ ඊට ඉස්සෙල්ලා මට අහන්න ඕනේ මේ මේ මේ කීයතු කලේට වෙන මොනක් තියනවද කියලා මේ ප්‍රශ්න උත්තර ගැන. දැන් අපි මේ මොකද්ද තව එකක් මට මතක් කරන්න ඕනේ තිබුණා. කෙසේ නමුත් ඒක හරි ඒක මතක් කරන ධර්ම සාකච්ඡාවට සම්බන්ධ ගන්නේ මොකද්ද මේ සාමාන්‍ය පරිපාලන මොකද්ද කාරණාවක් ඊට පස්සේ මතක් වෙයි. අපි ඉතින් පැයකට වැඩිය පැයකමාරට වැඩිය සුළු කාලයක් අද ගත්තා යෙදිච්ච කාරණාවල හැටියට අපි අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ධර්ම කාරණා ඉදිරිපත් කරගන්න මේ කාලය ගත කරේ. ඉතින් මේ ධර්ම දේශනාවේ සාකච්ඡාමේ කුසල ශක්තිය අපි මේ කරගෙන යන වැඩවලට බාධා නොකර මේවට අනුග්‍රහ කරන මේ උදව් කරන පේනරපෙන සීල දෙනාටම අපි මේ පින් අනුමෝදන් කිරීම කරන්න ඕනේ. ඒ වගේම අපි තනි වැඩි දෙමව්පියන් ඇතුළු යම් තාක් ඥාතිවර පිරිසක් ඊට වඩා ඒ අත්ව සීපත් කළ ඥාතින් පිරිමැමීම කරන්න ඕනේ. ඒ වගේම අපි මේ රැස් කරගන්න පින් අපිට කිසියෙත් මේ කාමක සැප, ආමිෂ සැප නෙවෙයි ඒකාන්තයෙන්ම අවේදිත සුඛේ සඳහාම අපිට මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා ඍජු කර ගැනීමත් අපි කරන්න ඕනේ. ඒක තමයි අපි මේ සම්ප්‍රදාන කුල ගාථා සජ්ජහනා කිරීම කරන්නේ. ඉතින් අපි චිර දනාම ධර්ම සාකච්ඡාවේ අවසාන අංකයේ වශයෙන් මේ සම්ප්‍රදාන කුල ගාථා සජ්ජහනා කිරීමේ සතිವಾರේ સમાપ્ત කරමු කියලා මම යෝජනා. ඉත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පත්ති සිද්ධියා.